ශික්ෂණ පුස්තකාලය ඇසුරෙන් එක්දහස් නමසය අසුව වසරේ මාර්තු මාසේ විසි හතර වන දින ප්‍රචාරය කරන ලද නෘත්‍ය ශිල්පිනියක සහ ගායන ශිල්පිනියක වූ ලක්ෂ්මී බායි මහත්මිය පිළිබඳව නිෂ්පාදනය කළ තුන් පත්‍රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. Thank you. අදත් තුන්පත් කතා නිර්මාණයට ජේ.බී. දිසානායක. කොළදින් කාලෙට ගමේ රඟ දක්වන සොකරි නැටුමේ මුල් කාලෙදී සිදාදී රඟ දක්වපු නූර්තිවලයි මේ නූර්තිවලටයි ගැමියෝ කියන්නේ ටීචර් කියලා ඒක සමානකමක් තිබුණා. ඒ තමයි මේ දෙකටම කාන්තාවන් වැද්ද නොගැනීම. සොකරි කතාවේ සොකරි එහෙම නැත්නම් සොකරි අම්මා හැටියට අඳින්නේ පිරිමියෙක්. ඒ වගේම මුල් දවස්වල පෙන්නපු නූර්තිවලත් ගෑනුගේ කොටස් සංගපෑවේ පිරිමිමයි. හැබැයි ඊට පස්සේ ඒක අනිත් පැත්තට ගියා. ඒ කිව්වේ නූර්තිවල පිරිමි හැටියටත් කාන්තාව අඳින්න පටන් ගත්තා. ඒ කාලේ හුඟක්ම ජනප්‍රිය නූර්තියක් වෙලා තිබුණු පද්මාවති නාට්‍යයේ දිල්ලි වෙලෙන්දා හැටියට ඇවිල්ලා දැක්කොත් පද්මාවති කියන සින්දු පවා ගායනා කරලා තියෙනවා නිලියෝ. කොරා වැඩි දැක්කොත් පස්මාවති ආදී නොකරා වැඩි මුත්තාකේ දන්තාවේ ඇගේ ග්‍රීව සත්වේ මුත්තාකේ ಸಕ್ತದೆ ಅವುಗಾಗೆ ಗ್ರೀವ ಸಕ್ತದೆ ಅವುಗಾಗೆ ಗ್ರೀವ ಸಕ್ತದೆ ಚಮದ ಹಂಚೆ ಇಂಪೆನೇ ನುಕರಾದರಿ ದೆಕ್ಕೊದ್ವತ್ಮಾವತಿ ನುಕರಾದರಿ ದೆಕ್ಕೊದ್ವತ್ಮಾವತಿ ನುಕರಾದರಿ මතකේ තාවේ ඇගේ වර්ණ ස්වර්ණාවේ මේ ගතකේ තාවේ ඇගේ වර්ණ ස්වර්ණාවේ අබෝ මෑගේ වර්ණ ස්වර්ණාවේ අබෝ මෑගේ වර්ණ ස්වර්ණාවේ දම දහන්තේ ඉන්පෙනේ ආලේ නොකරා බැදී දැක්කොත් ආනි නොකරා බැරි දැක්කොත් පත්මාගති ආනි නොකරා බැරි ඔය ගීතේ ගායනා කළේ ඒ කාලේ නෘත්‍යවල ගැහණු චරිත වගේම පිරිමි චරිත රඟපෑමට සමර්ථ එක් නිලියක්. ඒ කාලේ නෘත්‍ය වලින් ආස්වාදයක් ලැබපු අය මං හිතන්නේ ඒ කටහඬ හොඳට අඳුනනවා. ඒ තමයි ලක්ෂ්මී බායි. අද අපේ තුන්පත් රටාව ගොතන්නේ ලක්ෂ්මී බායි මුල් කරගෙන. ලක්ෂ්මීබායි උපතින් මුස්ලිම් කාන්තාවක් වුණත් ගති පැවතුම් වලින් වෙනත් ඕනෑම සිංහල කාන්තාවක් වගේ. ඒ මහත්මිය මුලින්ම ගායනා කළ ගීත වුණත් බොහොමයක් බෞද්ධ ගීත. සිංහලයන්ගේ අතීතය ගැන, සිංහලයන්ගේ අභිමානය ගැන කියන ගීත. ඒ මහත්මියගේ මුල්ම තැටි ගීතය හැටියට සැලකෙන්නේ උත්පලවර්ණ දෙවියන් ගැන කියන සින්දුවක්. වරිණ දෙවි කොහෙද සිටින්නේ මේ කාලේ උත්පල වරිණ දෙවි කොහෙද සිටින්නේ මේ කාලේ පාගති සෑතනේ සගති සෑදෙමි උත්පල වරණ දෙවි කොවේදෝ සිතින් නිමි කාලේ ලකිනට බුදුන්ගේ ආඥා ලබගත් රකින්නට ලංකා සැසනේ විජය රජුන් හට සෙතුන් සැලසුවේ ඔබවද දෙවි නාරායනේ විජය රජුන් හට සෙතුන් සැලසුවේ ඔබවද දෙවි නාරායනේ උත්පල වරණ දෙවි පොහෙදෝ සිටින්නේ මේ කාලේ විහාර පන්සල් ගොල්ලකකා කොල්ල කකා අඹදරු රකින්න උන් ගැන කිමද අනේ ඔබ කරන දඬුවම බල නැති දෙවි නාරායනේ කිමද අනේ ඔබ කරන දඬුවම බල නැති දෙවි නාරායනේ උපල වරුණ දෙවි කොහෙදෝ ඉතින් මේ කාලේ උපල වරුණ දෙවි කොහෙදෝ ඉතින් මේ කාලේ නූර්ති වලින් ආස්වාදයක් ලැබු අය ඒ කාලේ ලක්ෂ්මීබායි රඟපානවා කියලා දැනගත්තාම හීටර් වලට ඇදිලා ගියේ සිය ගණනේ කවුරුත් ඇය හැඳින්නුවේ ලක්ෂ්මීබායි කියලා උනත් ඇගේ සම්පූර්ණ නම ඔయిత වඩා දිගයි. අබ්ද රහීම් ඛදීජා උම්මා ලක්ෂ්මීබායි. ඒ තමයි ලක්ෂ්මීබායිගේ සම්පූර්ණ නම. වයස අදට අවුරුදු 68ක් විතර වෙනවා. දරු දැරියන් 12 දෙනෙක්ගේ මවක්. මේ අතරින් අද ජීවත් වෙන්නේ 6 දෙනෙක් විතරයි. ඇගේ සමහර මුණුපුරන්ටත් දරුවෝ ඉන්න නිසා ඇය නියම මිත්තණියක්. ඇය උපන්නේ අලුත්ගම. මම ඉපදුනේ අලුත්ගම. අලුත්ගම වැලිපිටිය කියන ගමේ. මගේ ලොකු අම්මගේ ගෙදර. මගේ තාත්තා හොඳ කොන්ත්‍රාත්කාරී. මගේ මව්ට මං කුඩා කාලෙදිම මගේ පියා මගේ මව් දාලා ගිලා නුවර කසාද බැන්න. නුවර කසාද බැඳලා ඒ කුඩා මට ඉන්න ළමයි 14 දෙනෙක්. ඒ 14 දෙනෙක් දැනට ඉන්නවා මල්ලිලා තුන් දෙනෙකු එක නංගි කෙනෙකු. ඒ කුඩම්මත් මලා මගේ පියාත් මලා. දෙවනුව මගේ මව් විවාහ වෙලා එයාට උපන්න දරුව දෙන්නේ. එයින් එක්කෙනෙක් තමයි දැන් මේ රේඩිස්ලාට දේවි සකුන්තලා කියලා ඒ මගේ එක සුපන් සහෝදරිය. තව මල්ලි කෙනෙක් හිටියා එයා ආන්තරා වුණා. ඉතින් එයා ඉපදෙලා 20ක් දවසේ තමයි මම තව රෝල් එකට ආවේ. මගේ නංගි ඉපදිලා. එදා ඉතින් මම ඉස්සර අවුරුදු 10 මම 12 වැඩි විතමුණා 12 13 දී මම මේ නෘත්‍ය ලෝකෙට බැස්සේ. මම කුඩා කාලේ තමයි මේ සංගීතයට බොහොම ලැබි. නමුත් අපේ ජාතිය මිනිස්සු මේකට කැමති නැහැ. කැමති නැති නිසා අපේ මම ඉන්න ස්ථානයේ පළවෙනි ආරස්විදේ ඩොංකලසුන සාපේස්තර අපිට තමයි අපි අදින්චි වෙලා හිටියේ. ඒ අපි ඉන්න නිවසේට අල්ලපු නිවසේ දෙමළ ඉස්ත්‍රි එයාගේ නම සඳන වඩිවු. එයා මේ දෙමළ තීරණක් ලේකනේ. මම එයාට මේ සංගීත ආසාව නිසා මගේ ගෙදර තියෙන තරම් බඩු මුට්ටු ඔක්කොම වරකම් කරන්න කියලා දෙනවා. දීලා එයාගෙන් මම මේක ඉන්දුවේ මාන්ට ආසන ඉගෙන ගත්තා. පස්සේ එයා මන්නාරමට යන්න ලෑස්ති වුණා. මං කිව්වා මාත් ඔයත් එක්ක එන්නම් කියලා. ඒතර මං බොහොම පුංචි බොහොම කෙතඟයි මේ මම ඉතින් බොහොම යන්න තරම් කල්පනා වුණා. ඒ වුණා මගේ ආසාව නිසා මං එයාත් එක්ක යන්නම් කිව්වා. ඒ ගමන මාව හොරෙන් මං පැනලා ගියා. ගියාම අපේ දෙමව්පියෝ හොයාගෙන ආවිලා කොටු ඉස්තේ දෙන මාව අල්ලගත්තා. අල්ලගෙන ඉලා මාව දඩු කන්දේ දාලා මගේ කකුල් දෙකක් පිච්චුවා. පුච්චලත් මාව බැරි වුණා මේකෙන් වළක්වන්න. ඉති මං අඬනවා මම විතරයි හිටියේ මගේ මවුට ඒ වෙලාවේ. මේ මම වාව බොහොම ආදරේ මාව බොහොම ලස්සනට මගේ දෙමව්පියෝ ඇතිදරි කෙරුවා. නමුත් මගේ මේ ආසාව නිසා පස්සේ මම අසනීප වුණා. අසනීපෙත් කැටිම ඒ වත්තේටිය තව දෙමළ ස්ත්‍රියෙක්. එයාට එක මෙයාව ඕන තැනට ගෙනිහිටිය දෙන්න කියලා මාව ඇරියා මන්නාරමට. මන්නාරමට ආවම එයා මේ තාරා ගුණ්ඩු කියන ගමේ ලොකු හෝල් එක පොල්ලතු හෝල් එකක් හරි ගැසලා ඉවර නැතුව මුලින්ම සාදාරම් කියන නාට්‍යය. ඒකේ මට පොඩි කොටසක් දුන්නා නිත්‍ය කල්යාණිගේ පාට එක. මම ඒ දෙපට පස්සේ මං අසනීප වුණා. අසනීප වුණාම මගේ ඇඟ පුරාම නිකන් ගෙඩි වගේ දාන්න උනන් අපේ දෙමව්පිය ගෙන්නලා මා බාර දුන්නා. ඒයින් පස්සේ මම මේ වටම ගිහිලා නොයේ පළාතවල නොයේ ලංකාවේ නොයේ තැනට ගියදෙමයි ටීචර් වලට. කීලා ගිලා ඉඳලි තමයි නෑබඩේදී මගේ ওই නංගි දේවි සකුන්තලා කියන කෙනත් හම්බුණාට පස්සේ තව රෝල් එකේ මහත්මාලා මේ ඇඩ්මන් සෙනගරත්න මහත්මයා මං අම්බලඟට සීලා උන්හාගේ හෝල් එක කරන අපි ටීචර් නටන කාලේ මේ දෙමළ ටීචර් එකත් ඒ සීලා උන්හා තව ඒ කීටි ඇඩ්වින් කියලා ටේලර් කෙනෙක් එයා කොන්ත්‍රාත්තත් අරගෙන ආවා අපි පොඩි කොටසක් දාන සිංහලෙන් ඔයාට පුළුවන්ද කියලා. මං කිව්වා පුළුවන් කියලා. ඒ ගැන මුලින්ම රොමියෝ ජුලියට් පාට් එකට ඔය මේ අපි කියන්නේ මල්පිස්සා කියලා. එයාගේ නම මොනවාද? වින්සන් වීරසේකරප්පද. එයා ටැබ්ලෝගේ පාට් එකයි සුද්දා කියලා ළමෙක් හිටියා. එයා ජුලියට්. මාව ඇඬුවා රොමියෝට. ඒ රොමියෝට ඇඳ යන්න මේ සුරංගි සොයා කියන සින්දුවකම කිව්වා. ඒගොල්ලෝ මට උගන්වලා. දෙවෙනි සැරේ දෙවෙනි සුමානේ සිවම්ම දනපාල අරගෙන මේ තීනි අල්බේතා කියන එක එක්කනයි රොමානිස් පෙරරයි ඒ දෙන්න ආවිලා ඔය දැන් මම දැන් කියවනේ සින්දුව මගේ ස්වාමීගේ මූණ පූර්ණ කියන ඒ සින්දුව කිව්වා මගේ ස්වාමීගේ මූණ පූර්ණ චන්දා ප්‍රේම ප්‍රේමියද්දද්ද ඒ සිඹේ ආනිපාන අනේ බොමමන් ප්‍රේමියද්දද්ද ඒ සිඹේ ආනිපාන අනේ බොමමන් ආලේ බොමා මාගේ සිතේහි දිව්‍ය කුමාරේ ප්‍රේම පෙනෙන්නා ආලේ බොමා මාගේ සිතේහි දිව්‍ය කුමාරේ ප්‍රේම පෙනෙන්නා මගේ ස්වාමීගේ වාගේ පෙනෙච්චේමා මගේ ස්වාමීගේ මූණ පූර්ණ චන්ද්‍රාසේ වාගේ පෙනෙච්චේමා ප්‍රේමියක් දැද්දේ කිඹේ ආලේ පන්තරනේ බොමමන් ප්‍රේමියක් දැද්දේ කිඹේ ආලේ පන්තරනේ බොමමන් ආලේ බොමා මගේ සිතෙහි දිව්‍ය කුමාරේ තෙම පෙනෙන්නා දේවි දිව්‍ය කුමාරේ තෙම පෙනින් මගේ ස්වාමී දෙමු මුණ කන්දා දේවා මගේ ස්වාමී දෙමු මුණ කන්දා දේවා දෙපෙනි මේ ටීවී අල්වේදා කියන එක එකනයි රොමානිස් පෙරරයි ඒ දෙන්න ආවිලා ඔය දැන් මම දැන් කියවනේ සින්දුව මගේ ස්වාමීගේ මූණ පූර්ණ කියන ඒ සින්දුව කිව්වා ඒ ගමයි ඒගොල්ලෝ ආවිලා මෙතන අපේ ඇඩ්මන් සෙනෙහරත් මහත්මයාට කියලා මේම ලක්ෂණ ගෑණියෙක් ඉන්නවා කොහොම හරි අපි හෝල් එකට ගන්න ඕනේ කියලා. ඉතින් මාව ගන්න ඒගොල්ලෝ බොහොම උත්සාහ කෙරුවා. මට නොයෙක් මිනිස්සු හෝල් එක යන බය කෙරුවා. ඒ අනේ කොහොඳ නෑ. ඒගොල්ලෝ එච්චර එදී හොඳ මිනිස්සු නෙවෙයි කියලා ඉතින්. ඕම ඉන්න මම ආවේ නෑ. මට ඕන තරම් මුදල් අදලා දෙන්න කියලා මම කැම දේ ගන්න පස්ස මම නෑබඩ අවිලා එල්පිටියට ආවා. එල්පිටිය ටීසර් කරලා නෑබඩ ආවා. හම්බුණා පස්සේ මට ඌමනා වුණා තීද්‍රයකට ඇඳුම් වගේ මගේ තනිකර කොම්පැනි දෙමළ කොම්පැනි අවුල්කාරය කවුරුත් හිටියේ නැහැ ඒ ඉන්නකොට මට ඇඳුම් වගේක් ඕන මේගොල්ලෝ අයිලා මට හම්බ වෙලා කිව්වා මේ මරකල නෝම්බියව උත්සවයේදී සින්දු දෙකක් තුනක් කියන්න පුළුවන් ද ස්ටේජ් එකට ආවිලා කියලා මගෙන් ඇහුවා කවුද අල්මේද අයියා පස්සේ මං කිව්වා මං එන්නම් මට වුමනා කරන දේවල් දෙනවනම් මං එන්නම් කිව්වා උඹට ඕන කරන දෙයක් දෙන්නම් කියලා එක්ක ආවිලා මට ඇඳුම් කාමරේ පෙන්නකෝ මගේ මම නටන නෘත්‍ය කොම්පැනි හරියට ලොකු ස්ටෝරුක කූඹියක් ආවේ. මට දැක්කම මේක බොහොම ලොකු ආසාවක් තිබුණා. මට ඕන කරන තරම් බඩු ඔක්කොම ගන්න කියලා අපේ ඇඩ්මින් සෙනෙවිරත්න මහත්මයා මට අන කරලා ඒ ගාන මම ඒ සිං මේ මරක්කල අවුරුදු දවසේ හින්දි සින්දුවකුයි නියමෝමයේ සිංහල භාෂාව කියන සිංහල සින්දුවකුයි මේ සුවරාජ්‍යම අධික තූරමිල්ල කියන ගාන්ධිතුමා ගැන සින්දුවකුත් සින්දු තුනක් කිව්වා. ඒ ගමන දුවා උඹේ කොම්පැනියයි මගේ කොම්පැනිය අවුල ඇතුළ කරමු කියලා මම කැමති වුණා. කැමති වුණාට මගේ බඩු මුට්ටු ඒගොල්ල කිසිම දෙයක් ගත්තා මගේ දෙමව්පියන්ට ඔක්කොම බාර දීලා මට රුපියල් ඉන්න ඉතුම් දැන් ওই කලා භවනේ කියලා ඒගොල්ලන් ටවර් වල එක තියලා තියෙනනේ ඒක තමයි මට ඉන්න දීලා තිබිච්ච ස්ථානේ ඉන්න දීලා මට කන්න ඇඳුම් ආයත රුපියල් 500ක් පඩි දුන්නා මට බොහොම හොඳට සැලකුවා ඒ කරලා ඒ සින්දු කියගෙන ඉන්න ගම තමයි මට මුලින්ම රාමායනයේ සීතාගේ කොටස දුන්නේ මම මුලින්ම සීතාගේ පාට එක්ක තාපේ තවම වන්දමා දේ දෝ පියානෝ banda නාගම නොනමියේ බන්දමා දේදු පියානු බන්දමා දේදු පියානු මං කිසිම අකුරක් සාහිත්‍ය කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් ලෝකේ මිනිසුන්ට පුදුමයි මම මොකුත් අකුරු දන්නේ නැත මේ තරම් රංගපෑමදී සින්දු කීමෙන්ද වචන කීමෙන්ද ඒ දෙබස් කතා කරන්නේ කවුරුත් ඒ ගැන බොහොම මට විශේෂයෙන් මිනිස්සු සලකලා කටයුතු කරා මම පිට යනවා නම් ඒ එඩ්මන් මහත්මයාගෙන් ආලා 250 300ක් දෙමළ තීරුවට යනවා. සිංහල තීරුවල ගෙනිච්ච ඒව මට දෙනවා. මම සීතාගේ පාටේ කෙරුවා, සීවම්මගේ පාටේ කෙරුවා, ඇලෙදේක කෙරුවා, පොතෑලු කෙරුවා, රුමිජුල කෙරුවා. මේ නාගානන්දේක පාට කරලා තියෙනවා, විදුරේක පාට කරලා තියෙනවා, පානාභරණේක පාට කරලා තියෙනවා. සිම්ලා ඔර්ලෑන්ඩෝක පාත් කරලා තියෙනවා රොඩි කෙල්ල රොඩි කොල්ලා ගාල කෙල්ල ගාල කොල්ලා අම්මා සීදේවි භාර්යාව, සුයිනිත භාර්යාව, දුෂ්ට නීතිඥයා, වෙඩි බෝම්බේ, සිංහල කොඩිය, සිංහල වීරයා. ඉතින් ඔහුඟක් මේ මොන රාජ පොරොන්දුව, බෞද්ධ සටහන, බලගතු කාසිය, දෙයියන්ගේ හඬ. ඉතින් ඔය කතන්දර කියලා මට දැන් කතන්දර නනුත් මතක නැහැ. මම 100ක් ගානකට වැඩිය මම පාස් කරලා නැහැ. දෙකේම හුඟක් කරලා තියෙන පිරිමි කොටස්. ටීචර් වලටත් හිටියා. රන්මුතු දුව ගැටවරයෝ චූර චවරයා ඉඳුනිල, පෙස්සන්තර, සැමියා බිරිඳගේ දෙවියා, කලන මිත්‍රෝ ඕම අපිට ඉස්සරහට මම වැඩ කරුවා මේ මේ මව් කොටසට. ඔය නාට්‍යවල දෙබස් විතරක් නෙමෙයි. ලස්සිවායි ගායනා කරපු ගීතවල වචන පවා කටපාඩමින්මයි ගායනා කළේ. මම නම් බොහොම ඉතින් මම අපුට සාහසට දන්නේ නැති නිසා මම බොහොම බයෙන් තමයි ඒවා පාඩම් කරගන්නේ. දැන් ඔය රෙකෝඩ් වලට සින්දු ලියලා දුනෝ රූපසික මාස්ටර්ලා මම ඉතින් ඉතින්ම පාඩම් කරගෙන තමයි මේ ඒවා ඉතින් බෑනේ ප්‍රොම් කරන්නේ. ওই මුලින්ම ওই දැන් උත්පල වර්ණ දෙවි කියපු සින්දුව මේ පර්ලෆෝන් රෙකෝඩ් එකේ දැන් අර ඇසිස් පිටලේ තියෙන එතන තමයි ඒ කාලේ මේ ජර්මනි ඉඳලා තමයි රෙකෝඩ් ගන්න දෙන්නේ. ඒ සින්දුව මම ටික වරද්දලා කියලා තියෙන්නේ. මොකද මේ මේ විහාර පන්සල් කියන විචාල පන්සල් කියලා මම ඒ ඒ මගේ කනට ප්‍රොම් එක වැටෙන විදිහට මම කියලා නමුත් ඒක ඒ කාලෙට ඒක ලොකු අගයක් තිබුණා මම සිංහල හොඳට කතා කරන්න තේරෙන්නේ නැහැ. ටිකක් බොතයි. මම දුවට එකක් කියලා නැහැ, ලව් සින්දු කියලා නැහැ. ඔක්කොම දීලා තියෙන මට රට, ජාතිය, ආගම, ඔය ධර්මපාලේ ඒවා වෙතන උන්නේ ගැන. ඔය දුටුගම රජුරෝ ගැන, අටමස්ථාන ගැන මේ බොහොම ආදර්ශමත් විදිහට තමයි නීතිඥ චාල්ස් මහත්මයා, නීතිඥ චාල්ස් මහත්මයා, මේ ජෝන්ද සිල්වා මහත්මයා. ඒගොල්ලන්ගේ පීඨවල බොහොම වටිනා විදිහට මේ කාලේ රඟ දක්වපු නාට්‍යත් ඒ වගේම ගායනා කරපු ගීතත් බොහොමයක් වගේ අපේ ජාතික සටනට සම්බන්ධ ඒවා. ඒ මගින් බලාපොරොත්තු වුණේ සිංහලයන් තුළ ජාතික අභිමානය ඇති කරන්න. ලක්ෂ්මීබායි මහත්මියත් මේ සටනට එක්ුණේ සිංහල ජාතිය අවදි කරන ගීත ගායනා කිරීමෙන්. Thank you. yeah. ഉത്തരീപദേശ ആദി സിംഹലും പിന്നദീപദേശ ജയ ஓ மரண்ணா ප්‍රසිද්ධ නෘත්‍ය නිලියක් සහ ගායිකාවක් වූ ලක්ෂ්මීබායිගේ කලා ජීවිතයේ ඇසුරෙනුයි අද තුන්පත් කතාව නිර්මාණය වුණේ. අදත් තුන්පත් කතා නිර්මාණය කොට ඉදිරිපත් කළේ ජේ.බී. දිසානායක. නිෂ්පාදනය කළේ රාජා ධර්මපාල. එක්දහස් සමසය අසුව වසරේ මාර්තු මාසේ විසි හතර වන දින ප්‍රචාරය කරන ලද නාට්‍ය ශිල්පිනියක සහ ගායන ශිල්පිනියක වූ ලක්ෂ්මීබායි මහත්මිය පිළිබඳව නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරේකා පෙරේරා.